සම්බන්ධයෙන් අද නියමිත පංචස්කන්ධය ආරම්භ කරමින් සම්බන්ධ භාවනා ගැන විස්තර කියා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. බුදුගානනාස්ත්‍රයේදී ප්‍රකාශ කරලා තියෙනවා මේ පංචස්කන්ධයේ යථා සත්‍ය අවබෝධ කරගන්නේ නැතුව ඒ වගේම පංචස්කන්ධ ධර්මයන් අතහරින්නේ නැතුව කෙනෙකු මේ ජීවිතයේදීම දුක කෙලවර කරයි කියන කාරණාව අවදාවත් සිදු වෙන්නේ නැහැ. කියන්නේ මම අවබෝධ කරලා දුක කෙලවර කියන බලාපොරොත්තු වෙන කෙනෙක් විසින් අනිවාර්යයෙන්ම පංචස්කන්ධයේ දෙන්නකප්පේ තේරුම් ගන්නට ඕන පංචස්කන්ධය සුතින් අතාරින්නට පුළුවන් වෙනවා. පංචස්කන්ධයේ කෙරේ තියෙන චන්දරාගයේ සම්පූර්ණයෙන් අතහැරියට පස්සේ තමයි කවදා හරි දවසකදී දුක සම්පූර්ණයෙන් කෙලවර කරන්නට පුළුවන් වෙන්නේ. මම සතර සතිපට්ඨාන සූත්‍රය අස්සේ මේ භාවනා දේශනාවන් පවත්වන ලබන පවත්වාගෙන යන ලබන්නේ එම සූත්‍රයේ තියෙන්නේ පංචස්කන්ධ භාවනාව ගැන විස්තර දක්වන විට රූපේ සම්බන්ධ කියලා දැනගන්නතේ රූප සමුදේහවත් රූප ඇතිවීම හේතුව දකින්නතේ රූප නිරෝධය දකින්නතේ රූපේ ගැන කරුණු තුනක් රූපේ රූප සමුදේ රූප නිරෝධය නිවැරදිවම තමයි නාමය ගැන වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් අතර ඒ හතර දැතේ තුරු ඒ වගේම ඒ වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් අතරේ සම්බේධ දතුතු ඒ වගේ නිරෝධයේ දතුතු මේ කොටස තමයි බුදුජානක මහන්සිය සතර සතිපට්ඨාන සූත්‍රයේ පංචස්කන්ධය අරමුණු කරමින් භාවනා කරන ආකාරය විස්තර කරන විට දක්වා තිබෙනවා. එතකොට මේ දන්නා ආහාර ඇති පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහ බව සෝතේ කියන එක මේ කායanpassana භාවනාව දවස් දෙකක් නම් වැඩි වෙන නිසා මනමින් දැන් අවබෝධ කරගෙන ඇතයි කියලා කල්පනා කරනවා. මොකද ස්පන්දේ සමාගේ ශරීරයේ නියම තත්ත්වයේ මේක ඇතුලේ තියෙන දේවල් මොනවද? කොයිතරම් කුඩු කොටස් නැත්නම් මේක දහස් වශයෙන් පැටලිය ආදී දහස් වශයෙන් ආදී වේදාකාරය මේ රූපයේ තියෙන නියම තත්ත්වය. මේ අවබෝධ කරගෙන ඇති දැනෙන. රූප ස්කන්ධය කියන එක රූපය ඇතිවීම හේතුව. මේක විස්තර කරනවා නම් අඩු වශයෙන් පැයක්වත් විස්තර කරන්නට ඕන මේ වගේ දේශනාවකදී ඉතාම කෙටි අදහසක් පමණයි ඉදිරිපත් කරන්න. රූප ඇතිවීම මේක උදාකාරයෙන් දක්වන්නට පුළුවන්. අපේ කර්ම, චිත්ත, සුත්තු, ආහාර වෙන කර්ම හතර පමණයි මේදී අපි දක්වන්නේ. කර්ම නිසා අපේ මේ රූපේ හැදෙනවා. ඒ කියන්නේ ගියාත් මරණ වේලාවට කුසල කර්මයක් හේපස්සම ඒ කුසල කර්මයේ විපාකයක් වශයෙන් මේ මානව රූපේ උපදින ඒ කර්ම විපාක ශක්තිය තුළින් උපය ශරීරය නිර්මිත වෙනවා. කර්මය නිසා ඇතිවන කර්මයේ දිශාම තියෙන රූප කොටස් ශරීරයේ තියෙන ඒවා ගැන අපි විස්තර කතා කරනවා මේ සමස්තයක් වශයෙන් කර්මය නිසා රූපය ඇති වෙනවා කියන නයිදේපත් කරනවා ඊළඟට අපි කනබන ආකාර නිසා මේ රූපය හැදෙන එක ඒ වගේම ආහාර නැති වෙනකොට නැති වෙන එක මෙන්නට ඉතා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් කාරණාවක්. චිත්ත නිසා රූපය ඇති වෙනවා. ඒ වගේම ශීත උෂ්ණ නිසා රූපය ඇති වෙනවා. කර්ම චිත්ත එක්ක පාපා. මේක තමයි රූප සමුදේ වශයෙන් සාමාන්‍ය පොත්පත්වල දක්වා තිබෙන්නේ. ඒක වඩා වැඩි විස්තර කියන්න ඕන නමුත් මේ කාලය ඒක අවකාශ දෙන්නේ නිසා ඒ කර්ම දැන් සමානයි. ඊළඟට වේදනාව කියන කාරණා වේදනානුපස්සනා වැඩි වෙන නිසා මේකට අවබෝධ වෙලා තියෙනවා. සතෝ දුක්ඛෝ මනහත් වේදනා. සංඥාව මේ තේරුම් ගත යුතු කාරණා සංඥාව කියන්නේ හඳුනා ගන්නවා කියන එකයි. අපි විවිධ දේවල් විවිධ ආකාරයෙන් හඳුනා ගන්න ලබනවා. රූපත් හඳුනා ගන්නවා, ශබ්දත් හඳුනා ගන්නවා. ගන්ධවත් හඳුනා ගන්නවා, රස හඳුනා ගන්නවා. ආයෙත් දැන් මේ දෙස්පස් හඳුනා ගන්නවා, මනසින් මේ දේවල් හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීමේ මුලාව තේරෙන නිසා තමයි ඒ සංඥාවට බොහෝ දෙනෙක් යටවෙන්නේ. ඒ නිසා සංඥාස්කන්ධය ගැන පැහැදිලි අවබෝධයක් සෑම කෙනෙක් විසින් විශේෂයෙන්ම ඥානයන් බලාපොරොත්තු වෙන කෙනෙක් විසින් ඇති කරගත යුතුමයි. සංඥා බුදුරජාණන් වහන්සේ පෙන්වන කරන්නේ මුලින්ම උපමා කරනවා. නිවිග සත්‍ය වශයෙන් නැහැ නමුත් වතුර ඈත තියෙනවා වගේ පේනවා. අන්න මෙහෙම දෙයක් මේ සංඥාව කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තිබෙනවා. සත්‍ය වශයෙන් නැති දේවල් ඇති ලෙසින් පෙන්නලා පැවතීමකට බඳුන් කිරීමට තරම් සමත් වෙන සංඥාවක්. සෑම කෙනෙක්ම රැවටෙනවා නෙවෙයි නමුත් සංඥාවෙන් රැවටෙන රැවටෙනයි අනන්තවත් බොහෝ දෙනෙක් රැවටෙනවා. මේ සංඥාව නිසා තමයි මේ ශරීරය අරගෙන මම කියලා හිතන්නේ මගේ කියලා හිතන්නේ. යන්නේ කියලා හිතන්නේ මන්නේ කියලා හිතන්නේ. විවිධ ආකාරයෙන් අපි මේක ආකාරයෙන් සිටින දාලා හිතන්නේ සංඥාවේ තියෙන මුලාවයි. මේක කියන්නේ සංඥා දෙපළාසය කියලා. ඒ කියන්නේ මේක විපරීත නැගීම ඇත්තම මේ සංඥා විපල්ලාසයේ තියෙන මුලාව අයින් කරගන්නට වෙන භාවනාවෙන් දිනුවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ සංඥාව නිසාම තමයි අපි අපි ළඟ අපි ළඟ දැන් බුදුරජාණන් වහන්සේ විතරයි හිතගත්තේ කියලා මම හිතන්නේ. ඒවා දේශනාවක් කරනකොට තමන්ගේ සිතට බුදුරජාණන් වහන්සේ කියන සුබෙන් වැඩක් නැහැ කියලා ඒක අයින් කරගන්න. ඉතින් මොකද දැන් ඒකේ තියෙන අවස්ථාව තිබුණා. ඉතින් ඊආයෙ හිතියා. ඉතින් අපි දන්නවා. මේක හේතු සංඥාවේ ක්‍රියාදාමය නොදන්නාකම. එහිදී ඇත්ත වශයෙන්ම නියම බුදු කෙනෙක් සමන්ලා මේක දැක්කේ හිතට මනසට පැටෙන රූප කොටස. ඒ නෑ දකිනවා. ඕකට මොනවා කියවත් ඉතින් මොකද දෙන්නේ? අනිත් අතින් ඔබ සංඥාව සමාගයේ සිට තුළ තියෙන සංඥාව මේ බුදුහාමුදුරුගේ සංඥාව පිටික දැක්කම කියන්නේ. ඒකෙන් තේරුම් ගන්න මේ සංඥාවන් අපි කොහොමද මුලාවකට පත් වෙනවද කියන කාරණාව. ඊළඟට සංස්කාර සංස්කාර කියන්නේ සිටි මේ සිටි තමයි සිත තුළ තියෙන කුසල් හරි අකුසල් හරි කුසල් හරි අකුසල් හරි මොන සිටි විවිධ ආකාර සිටින ජනිතය මේ සිටින ජනිතවන්නේ එක්ක රූප පිළිබඳව නැත්නම් ශබ්ද පිළිබඳව නැත්නම් ගන්ධ සුවඳ පිළිබඳව රස පිළිබඳව ආයතන වේදේ ස්පර්ශ පිළිබඳව මනසට හමුවන නැත්නම් මනසට දැනෙන අරමුණු විවිධ දේවල් පිළිබඳව සිතිවිලි ජනනය වෙනවා පහළව. මේ සිතිවිලි වල තමයි පංචස්කන්ධයේ සංස්කාර කියන වචනේ පාවිච්චි මෙතන දැන් අපි කොටස් තුනක් කියව වේදනා සංඥාවක් සහ සංස්කාර. මේ කොටස් තුනේම සමුදය වශයෙන් බුදුජානක වහන්සේ දක්වන්නේ පස්ස සමුදය වේදනා සමුදය ආදී වශයෙන්. ස්පර්ශය නිසා තමයි වේදනාව ඇතිවන්නේ. ස්පර්ශය නිසා තමයි සංඥාව ඇතිවන්නේ. ස්පර්ශය නිසා තමයි සංස්කාරය ඇතිවන්නේ. ස්පර්ශය කියනකොට අදහස් කරන්නේ අපි යමක් අතින් අල්ලනවා වගේ ඇල්ලීමක් නෙවෙයි. සිත යම් කිසි අරමුණක් ස්පර්ශ කරන එක. දැන් හැට රූපයක් දැක්කාට පස්සේ මේ එක උපන් උපමාවක් කියන උදාහරණයක් ඒක මේකට කවුරුන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් රෝගයක් දැක්කාට පස්සේ පළමුවෙන්ම පහළවන්නේ ඒ රූපේ දැකීම පිළිබඳ දැනීමක් විඥානය. මේ විඥානය ඇති වුණාට පස්සේ ඒ රූපය හඳුනාගන්නවා. සංඥාවක් ඇති. අර ඇහැට රූපය ගැටලා ඒ ස්පර්ශ වීම නිසා තමයි ඒ සංඥාව ඇති වෙන්නේ. ඇහැට රූප පෙන්නලා ඒ පිළිබඳ සිතිවිල්ලක් ඇති වෙන්නේ නැත්නම් වෙන රූප ගැන කිසිම සංඥාවක් ඇතිවන්නේ වර්තමානික රූප මාන කතා කරන අතීත රූප හෝ අනාගත රූප ගැන අතීතයේ දැක රූප හෝ අනාගතයේ දකින්න යන රූප ගැන නෙවෙයි වර්තමාන වශයෙන් අපි ඇහැට රූපයක් දකිනවා නම් ඒ රූපේ දැකීම නිසා දැනීමක් පහළ නම් මේ දැනීම කියනකොටම සිදු සිතින් ඉන්නේ රූපේ ස්පර්ශ කිරීම සිදු වෙනවා සිත තුළ ස්පර්ශය කියන කායික ධර්මය ඇති වෙනවා මේ නිසා තමයි රූපේ හඳුනගන්නේ එහෙනම් දෙන්නේ රූපය හඳුනගන්න බැරි මේ අවල් දෙයක් එතකොට ඒ රූපේ හඳුනාගත්තට පස්සේ වේදනාවක් ඇති වෙනවා කියන්නේ තමන් හඳුනාගත්තු ආකාරයට අනුව සත්‍යමාරි දුක්ඛය මැදගත වේදනාවක් සිටින. මේ වේදනාව බොහෝ විට ඇහැට පෙනෙන රූප තුළින් ඇතිවන වේදනාව වෙනන්නේ තමන්ගේම සිතේ තියෙන ස්වરૂපයෙන් මත. ඒ කියන්නේ එකම රූපයක් දැකලා කීප දිනකට කීප සංඥාවක් ඇති කර ගන්නත් පුළුවන්. ඒ වගේම විවිධාකාර වේදනා ඇති වෙන්නත් පුළුවන්. ඒක නිසා ඒ සංඥා ඇති වෙනකොටම වේදනාව ඇතිලා වේදනාව ඇති වෙන්න බෑ අර පස්සේ ආවේ. ඒ නිසා පස්සේ නිසා වේදනාව ජනිත වෙන්නේ. මේ ප්‍රධාන හේතුව පමණයි. තවත් හේතු ගොඩාක් තියෙනවා වේදනාව ඇති වෙන්න. ප්‍රධාන හේතුව පමණයි පස්සේ කියලා කියන්නේ. ඊළඟට ඒ ඇහැට රූපේ දැක්කා රූපේ හඳුනාගත්තා රූපේ පිළිබඳ වේදනාවක් එක ඉතින් විවිධ විදිහේ තියෙන රූපේ මම හොඳයි මනසයි කැතයි ලස්සනයි මේ කියන්නේ අතුරෙක් නැත්නම් මට මෙන්න මේ මාතෘ සම්සලා තරුණේ තරුණේ දැන් මේ විවිධ ආකාර සංඥා ඇතිවීම නිසා වේදනාවල් තියෙනවා ඒ සම්මතර වේදනාවට ආසා කිරීමක් ඇති වෙන්න පුළුවන් නැවතිනවට ඇති කර ගැනීමට ඕන එකමක් ඇති වෙන්න පුළුවන් දැක්ක රූපයේ ගැටීමක් ඇති වෙන්න පුළුවන් නිශ්චයාවක් ඇති වෙන්න පුළුවන් කරුණාවක් මෛත්‍රියක් වෙන දෙයක් ඇති වෙන්න පුළුවන් විවිධාකාර සිතිවිලි ඒකෙන් බලන්නට පුළුවන් බලනවා සාමාන්‍ය පුත්තජන ලෝකයේ පුතතු එතකොට ඒ සිතිවිලි කැදීම සිදුවන්නේ ඇහැට රූපේ දැකලා ඒ තුලින් අර චක්කු සංපස්සේ කියන ස්පර්ශය පහළ වෙනවා. එතකොට ඇහැට රූපේ ගැටීමෙන් ඒ රූපේ දැකීම පිළිබඳ සිතක් පහළ වුණා මේ මේ සිත නිසා ඇති වෙනකොටම ඒ රූපය සිතින් ගියලා ස්පර්ශ කරනවා මේ ස්පර්ශය නිසා සංඥාවක් ඇති වෙන රූප සංඥාවක්. ඒ පිළිබඳව ඇති වෙන වේදනාවක් පහළ වෙන ඒ දකින ලද රූපය පිළිබඳ. ඒ පිළිබඳ සිතීම ගැනීමකුත් ඇති වෙනවා. මේ විදිහට තමයි අනිත් ඉන්ද්‍රියන්ට අනන්ත සාධ්‍යයක් වෙනවා. අනේ සත්‍ය ඇසීම නිසා දැනීමක් ඇති වෙනවා. මේ දැනීම ඇති වුණාට පස්සේ සත්‍ය හඳුනා ගන්නවා. සමාධිය සිටින් මේම සත්‍ය මෙහෙම සත්‍යයක් කියනවා. ඒ හඳුනා ගැනීමට අනුව වේදනාවක් පහළ වෙනවා. මේ වේදනාව හඳුනා ගන්න ආවට පස්සේ සමහරට ඒ වේදනාව තව තවත් ලබා ගැනීමට ඒ શબ્දයට ආශා ගන්න පුළුවන්. නැත්නම් දුක් වේදනාව නම් වෙන දුන්නේ શબ્දයේ කෙරේ ගැටෙන්නට පුළුවන්. තමා කැමති නැති අප්‍රිය කෙන දේ සංඥා නැහෙන්නේ. ඒ කෙරේ නොසතුටක් සමනාශයක් අරූපයක් වෙන දෙයක් තියෙන්නට පුළුවන්. මේ දාසාර සිටේදී ඇති වෙනවා අර ශබ්දය කනේ ස්පර්ශ වෙන ඒ පිළිබඳ දැනීමක් ඇති වීම තුළින් ඇති වෙන ඒ සෝත සංපස්සේ නිසා. ඒකේ සෝත සංපස්සේ නිසා ශබ්ද දැනගන්නා සංඥා ශබ්ද කනේ. ඒ වගේම ඒ සෝත සංපස්සේ නිසා ඇති වෙන වේදනා සෝත සංපස්සජා වේදනා පහළ වෙනවා. ඒ වගේම ඒ පිළිබඳ පහළ වෙන ශබ්ද සංකේතනා කියන ශබ්දයේ පිළිබඳ සිතුවිලි පහළ වෙනවා. ඒක එතන වේදනාව ඇති උනේ සංඥාව ඇති උනේ සංස්කාර ඇති උනේ අර පස්සේ නිසා කියන කාරණාව තේරුම් ගන්න. අපි මේ පංචස්කන්ධය සහ පංචස්කන්ධයේ සමුදය ගැන සරලව ඉතා කෙටියෙන් කරුණු කීපයක් පමණයි කියන්නේ මොනවා. විස්තර වශයෙන් කියනවා නම් මේක එක කරුණක් පිළිබඳ පැය ගාණක් විස්තර කරන්න ඕනේ. මේක අවකාශ දෙන කාලයක් නෙවෙයි. ඉතින් ඉතා කෙටියෙන් අපි මේ කියන්නේ. ඊළඟට විඥානය. දැන් පංචස්කන්ධයේ රූපය ගැන කියව රූප සමුදය ගැන කතා කළා. වේදනා සංඥා සංකාර කියන සිත කොටස් තුන සහයි සමුදය ගැන කියවා. දැන් කියන්නේ තව එක ස්කන්ධයක් ගැන කතා කරන විඥාන ස්කන්ධය. විඥානය කියන්නේ දැනීම කියන එක. මම කියව හැද රූපේ දැක්කම ඒ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. කනට ශබ්දය වුණාම ඒ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. නාසයට ගඳ සුවඳ ආවට පස්සේ ඒ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. මේ විදිහට ඉන්ද්‍රියන් අරමුණාට පසුව දැනීමක් පහළ වෙනවා. මේ දැනීමට කියනවා විඥානය කියලා. අපි කලින් කිව්වා මේ මතක ඇති මේ විඥානය කියන එක කුසලවත් අකුසලවත් නෙවෙයි කියන පාපේ විපාක වශයෙන් පහළ වෙන දෙයක් කියලා අභිධර්ම පොතේ උගන්වන තිය ආකාරය ප්‍රකාශ කළ කලින් අර චිත්ත සම්පස්නාව කියන්නේ. එතකොට මේ විඥානය විඥානයේ පහළ වෙන සමුදේ එමත් විඥානයේ පහළ වීමට හේතු වෙන කාරණාවයි දැන් අප කියන්නේ. විඥානයේ පහළ වීමට හේතු වෙන සමුදේ වශයෙන් දක්වන්නේ නාම රූප සමුදය විඥාන සමුදය කියලා බුදුරජාණන් වහන්සේ. ඒ නාම රූප නිසා විඥානය ඇති වෙනවා. නාමයක් තෝරන රූපයක් තෝරන විඥානය ඇති වෙනවා. අපි කෙනෙක් සද්ද නින්දකට පත් වෙලා සිටිනවා. අපි ළඟට ගිහිල්ලා ඔහුට ඇහෙන්න යමක් කියන. ඒ මනුස්සයාට ඒක වුණා. ඇහෙන්නේ නැති මොකද? එයාගේ සිත භවංගගත වෙලා නින්දට ගිහිල්ලා සිත ක්‍රියාත්මක නැහැ. ඒ සිතේ ක්‍රියාශීලී භාවය නැති නිසා ඔහුට අපි කියන සද්දේ ඇහෙන්නේ නැහැ. එතකොට සිිතේ විඥානයේ පහළ වීමට කණේ දැන් මේ අපි මේ උදාහරණ කතා කරේ කනට ගිහින ශබ්දයක් ඇති වෙන පාලන සෝත විඥානය. එතකොට මේ සෝත විඥානය ඇතිවීමට සිිතේ තියෙන ක්‍රියාශීලී භාවය අත්‍යවශ්‍ය කරනවා. දැන් මේ විවිධ මනසෙක ඉන්න. අපි කොච්චර අයින් කෑගහවත් ඒ බීරි මනසට ඇහෙන්නේ නැහැ. අර ජීවිතයට වෙන ගායනා කරන්න ආසේ කියලා උපමාවක් තියෙනවා. අපි කියන බණ සමහර අයට මෙතනින් නෑ කියන තමයි. ඒක වෙනම කාරණා. එතකොට දැන් අර ජීව මිනිස්යාට කියන දෙයක් ඇහින්නේ නැත්තේ අර කනේ තියෙන තියෙන සංකෙත්තනේ කනේ ශබ්ද ඇසීම හා සම්බන්ධ කවර කොටසක් හෝ නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ. කියන කණේ කණේ ශබ්ද අහන ඒ හා සම්බන්ධ විවිධ කොටස් තියෙනවා ඒ කොටස් වල අක්ෂර භාගයක් නැත්නම් ඒක නැගී යාමක් නැත්නම් අනිසි පරිදි පිළිගන්න තියෙනක් එන කවරකම් නැතිතාවෝ ඒ ශබ්දයට අහන්න බෑ ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද සෝත විඥානය සීමට මේ කන කියන රූපයක් තෝරන එතකොට කන කියන රූපයක් අවශ්‍යයි චිත කියන නාමයක් අවශ්‍යයි ඒ සෝත විඥානය ඇතිවීමට නාම රූප දෙකම අවශ්‍යයි නිසා නාම රූපච්ඡ විඥාන නාම රූප නිසා විඥානය කියන මේක තමයි විඥානයේ තියෙන හේතුව. එහෙත් මේ අනුව කල්පනා කරොත් මේ හිතන්න පුළුවන්. අපි සදේ කල්පනා කරලා ඉන්න සමහර ළඟින් හේතුණක් තියෙනවා. අපේ සිත නැත්නම් ගැඹුරු සමාධියකට පත් වෙලා ඔය ඉන්නවා. ළඟින් හේතුණා වුණා Taman කිසිම අවධානයක් දෙන්නේ නැත්නම් හෙන්දට ගියා මොකක්වත් Tamanට රූප දෙන්නේ. මොකද සිත ක්‍රියාත්මක නොවන නිසා. අන්ධ පුද්ගලයෙකුට රූප දකින්නට බෑ ඇහැ නැති ඇහැ රූපයක් ඒ නිසා චක්කුඥාන කියන සිත විඥානය ගැනීම ඇතිවීමට ඇහත් අවශ්‍යයි සිතේ ක්‍රියාදාමයක් අවශ්‍යයි. නාම රූප දෙකම අවශ්‍යයි. එනිසා නාම රූපච්ඡා විඥාන මේ විඥානයේ කියන්නේ නාම රූපයන්ගේ ඒ හේතුන්ගේ ප්‍රතිඵලයක් වශයෙන්. මේ ආකාරයෙන් මේ පංචස්කන්ධයේ සමුදය ගැන මේ අයම අවබෝධයක් ඇති කරගන්න පැය කාලක් භාගයක් හරි පැයක් හරි උසක්. සමාන්ගේම මනසින් හොඳ අවබෝධයක් ඇති කරගන්න මේක තමයි පංචස්කන්ධය මේක තමයි පංචස්කන්ධ සමුදය ඒවත් ඇති වීමේ හේතුව. මේ අවබෝධයේ හරියටම කෙනෙකුගේ සුබතල ඇති වෙනවා. සමන්තම දෙකෙනෙක් නොකියවත් තේරෙනවා මේ හේතුන් නිසා හටගන්න ඵල ධර්ම නෙමෙයි ආත්ම වශයෙන් මම කියලා ගන්න දෙයක් නෙමෙයි. මේ අනාත්මය කියන්නේ අවබෝධය ඇති කරගන්නට පුළුවන් වෙනවා. අර පංචස්කන්ධ සම්බේ හරියට ප්‍රත්‍යක්ෂ ලෙස තමාම අත්දකිනවා. මානේ කියන කරුණ මේකට තේරීම තුනේ හිතන්න දෙපා මේ පංචස්කන්ධ සම්බේ දකින්නයි කියලා. ඒක පිළිබඳව අහනවා කොහොමද? සමාගයේම අවබෝධයක් ඇති වුණොත් විතරයි Samanta තේරෙන්නේ මේකේ සමුදය මේකයි කියන්නේ. අන්නේ අවබෝධය කියනකට තමයි තේරෙන්නේ මේවා අනාත්මයි කියලා. අපි අනාත්මය අනාත්මය ආත්ම වේකී කියකිය කියන්නේ ඒ ආත්ම නොවන භාවයේ ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරගන්න. ඒකයි අපි වශයෙන් මන්නේ. එතකොට ඉන්දියේ රූපය, වේදනාවේ සංඥා, සංඛාර, විඥාන කියන මේ කොටස් පහ සහ ඒ රූප සමුදේ වේදනා සමුදේ ආදී ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ සමුදේ ගැන මේ අයගේ සිතින්ම මේ අයම අවබෝධයක් ඇති කර ගන්නට ඕන. අද මම කරන පැයක් විතර ඒ සඳහා වැය කරාට ඒ කාලේ එක සමන්නේ ඒක කාලේ අපිට යමක් නෙවෙයි. ඊළඟට මේ පංචස්කන්ධ සහ පංචස්කන්ධ සමුදේ දැක්කාට පස්සේ දෙවෙනිමට කරන්නට තියෙන කාරණා මේ හැම ස්කන්ධ ධර්මයක්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධ ධර්මම අනිත්‍ය බව මේවා දුක් බව මේවා සමාධි නොවන අනාත්ම කියන කාරණාව නැවත නැවත සම්මස්තනය කරලා සම්මස්තනය කරනකොට නෝනේ හිතලා නැවත නැවත හිතලා විමසලා ඒ සම්මස්තනය කරලා අවබෝධ කරගන්නකොට මේ පංචස්කන්ධ ධර්ම අනිත්‍යයි මේවා ඒකාන්තම දුක් ලබා දෙනවා දුක මේවා නාස්නයි. තමාම අවබෝධ කරගන්න ඕනේ. මට මේක පොවන්න බෑ මේක අනිත්‍ය දුක යනාමයි කියලා කොච්චර කියනවා. සමාජයේ සිට තුන ඇතිවෙන යුතු ධර්ම අවබෝධ කරගත යුතු ධර්ම සමාජ විසින්මයි අවබෝධ කරගත යුතු වන්නේ. අර මෙන්න තම තම මෙන්න පමණින් ඉඳන් දසේක කියලා ලෝක සංග්‍රහයෙන් කවියක් තියෙන සමාජයේ නොනේ මට්ටම ගන්න තම දකින්න පුළුවන්. ඒ නිසා ඒ අනිත්‍ය දුක අනාත්ම ස්වરૂපය මේ පංචස්කන්ධය අල්ලලා ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපේ පැහැදිලිවම අවබෝධ කර ගැනීම කල යුතු ඒකයි දෙවෙනිම කල යුතු කාරණා. දැන් මේ ඊළඟට මේ සෑම විටම පංචස්කන්ධ ධර්මයන් ඇති නැතිවීමක් හැර වෙන දෙයක් නැහැ කියන කාරණාව අවබෝධ කරගත යුතුයි. මේක විශේෂයෙන්ම සෝවාන් වලින් පස්සේ මාර්ගඵල බලාපොරොත්තු වෙන අය අනිවාර්යයෙන්ම කළ යුතු කාර්යයක්. මොන දෙයක් දැක්කත් මොන සත්‍යයක් ඇහුවත් මොන ගඳ සුවඳක් වින්දා දේවල් මොන රසක් දැනුණත් කායට මොන ස්පර්ශයක් ආවත් ඒ කියන්නේ රූප සෑහනාසේ දේව ශරීරයේ කියන ඉන්දියන මොන අරමුණක් ආවත්. පිටත මොන දෙයක් ආවත් පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම යෑමක් හැර මෙතන වෙන කිසි දෙයක් සත්‍ය වශයෙන් සිදු නොවන සිදුවන්නේ නැහැ කියලා. සිදු නොවන බව පැහැදිලිවම සමාජ අවබෝධ වීමයි. එතකොට අපි උදාහරණයක් කියන්නේ. දැන් අර ඇහැට තියෙන රූපයන් මාත්‍රකක ඇහැට රූපේ දැනුනට පස්සේ මානසික චක්ක විඥානය පහළ වෙනවා කියලා. එතකොට මොකද ඇති වෙන්නේ? විඥාන ස්කන්ධය ඇති ඇති නැති නැති. ඇහැට රූපේ කරනාට පස්සේ රූපේ හඳුනා ගන්නවා කියුවා. එතකොට මොකක්ද ඇතිවන්නේ? සංඥා ස්කන්ධය වගේ තියෙන තියෙන කියාම. මේ රූපේ ඇහෙන දැක්කාට පස්සේ යම් කිසි සුඛ හෝ දුක් හෝ මනස වේදනාවක් ඇති වෙන්න පුළුවන් කියුවා. ඒක මතකස් කරන්නේ වේදනා ස්කන්ධයේ තියෙන කියාම. මේ රූපේ පිළිබඳ විවිධ කුසීම පහළවන්නට පුළුවන් කරාට කුසීලකයි දේශසිතීලකයි මොනවාරි නරකයි කවර සිතීලකයි. මේ කුමක්ද සංස්කාරස්කන්ධේ පහළ වී යාමයි. එතකොට මම අර රූප සමුදේක ගණනා කරනකොට කිව්වා සිත නිසා රූප ඇති වෙනවා. අපේ සිතට අනුකූලව අපේ ශරීරයේ කිසිද රූප ඇති වෙන දෙයක්. එතකොට ඇහැට රූපේ දකින්න විට සත්‍ය වශයෙන් සිදුවන්නේ මොකද්ද? තමන්ගේ කියන්නේ සමුදු වශයෙන් කතා කරලා. තමන්ගේ පංචස්කන්ධ ලෝකේ ඒ පංචස්කන්ධ ධර්මයක් ඇති නැති නැති නැති යාම පමණයි. මේක මේ දන්නේ මොකද මේ මෝඩයි. අවිද්‍යාවෙන් දැක්කා. අනන්ත සත්‍යයක් අහනවා කියලා හිතමු. දැන් මේ මනසේ මනාන. මේකේ ඒකේ පංචස්කන්ධ ධර්මයන් ඒකේ පංචස්කන්ධ ලෝකයේ තියෙන තියෙන තියෙනම මෙතුයි. සබ්දේ කියලා කන්නේ නැත්නම් සෝත විඥානය තියෙන තියෙන තියෙනවා. මේ කියන්නේ මේකයි කියලා මෙයට තේරෙනවා. සංඥාවක් ඇති වෙනවා. සංයස්කන්ධය කියන තියෙන තියෙන මේ ධර්මයේ අනුකොට සමහරුන්ට මේවා නොතේරෙනවන අමනාපයක් මෝෂණාගතයක් ඇති වෙන දුක් වේදනාවක් ඇතිවන්නේ නැත්නම් මේ ධර්ම වශයෙන් දකින්න අත්දකින්න කෙනෙකුට සංයෝනික සුඛ වේදනාවක් දැකීම නැතිවෙමුද නැදහත් වේදනාවක් ඇතිවෙනවා වේදනා ස්පන්දයක ඇතිව තියෙන තියෙන ක්‍රියාවක් මෙතන සිදුවනවා දැන් මේ සමකෙනාගේම සංකාන්තය ඊළඟට මේ ධර්මයේ ඇති අසන විට සමාගයේ සිත තුළ සිටිවිලි ගැනීමක් ඇති වෙනවා. ඔය කියන ධර්ම තේරුම් ගන්න මේකයි මේකයි කියලා වැටෙන්නේ අවබෝධ වෙන්නේ. එක කරුණක් කියන එක බුදා. මේ තුලින් මතේ මතේ සිත තුළින් තේරෙන සංස්කාර ස්කන්ධේ ක්‍රියාත්මක වීමයි. ඒකට සංස්කාර ස්කන්ධේ ඇති වෙන්නේ නැති අම්බුතිය. මේදී පහළ වෙන්නේ නාම ධර්මයන්ට අනුකූලව තමන්ගේ රූපස්කන්ධයේ තියෙන කිච්චද රූප ඇති යදී නැති නැති යනවා. මෙතන සිදුවන්නේ මොකද්ද? පංචස්කන්ධ ධර්ම ඇති වෙන්නේ නැති වෙන්නේ මේක ටික අර භාවනා දිනු කරන්නට බලාපොරොත්තු වෙන විදිහේ අපි නම් සකදාගාමී වෙන්න අනාගාමී වෙන්න උත්සාහ කරන කෙනෙක් වෙන්නේ තේරුම් ගන්න ඕන කාමරාගය කියන්නේ මොකද්ද? පටිගය කියන්නේ මොකද්ද අපි හිතමු ඈත රූපේ දැකලා දැන් කාමරාගයක් ඇති වෙන හොඳ ලක්ෂණ රූපයක්. සාමාන්‍ය ලෝක සත්‍යය කල්පනා කරන්නේ ඇහැට පෙනෙන රූපේ කෙරෙහි ආශා කරන රූපයට බැඳෙන රූපේ ලබා ගන්නට ඕනේ කියලා හිතනවා වෙන්නේ ඒකම කාමරාගයක් ගැන කල්පනා කරනවා. සත්‍ය වශයෙන් සිදුවන්නේ නැවත නොකලේ අර ඇහැට රූප වෙනාම චක්ක විඥානය ඇතුළ විඥාන ස්කන්ධය ඇතුළ නැතුව නැවතත් අර කර්මික උපකරණාමයි මේ ආපෝ කියන්නේ සිදුවේ. එතකොට ඒ ඇහැට දැකපු රූපේ හඳුනාගත්ත මේ අරුණේ මේ කරුණේ මේ ලක්ෂණයි ආදී වශයෙන්. ඒක නරකයට සම්බන්ධ පුළුවන්. එතකොට සංඥා ස්කන්ධයක් ඇතුළ ඒ හඳුනා ගැනීමට අනුකූලව සමාගයේ සිත තුළ වේදනාවල් පහළ වෙනවා. සැප හෝ දුක් නැදහස් ආදී වේදනා එතකොට වේදනා සංඥාවට මේ වේදනාවට මේ වේදනාවට ඇලුම් කරනවා. මේ වේදනාවට නැවත නැවත ලබා ගන්නට ඕනේ කියලා සමාජයේ තුළ සංස්කාර දලාගෙන යනවා කියනවා. එතකොට සමාජයේ චිත තුළ මේ කියන විඥාන සංඥා වේදනා සංස්කාර කියන නාම ධර්ම ඇති ඇති නැති නැති වෙනවා ඒකට අනුකූලව චිත්තජ රූපත් ඇති චිත නිසා පහළන රූපත් ඇති ඇති නැති නැති ඒතකොට මේ බාහිර වශයෙන් දකින්න ලද රූපය නිසා සමාධිය සිත තුළ රාම රාගයක් ඇති වුණා නම් ඒ කාම රාගයේ ඇති වෙන විට සිදු පරමාර්ථමේ ධම්ම ස්වરૂපේ ඔන්නෝයි සමාධි පංචස්කන්ධ ලෝකයේ තුල පංචස්කන්ධ ධර්මයන් ඇති වෙති නැති වෙන කියලා මේක දකින්න බෑ මා සාමාන්‍ය ජනතාවට මොකද අවිද්‍යාවෙහි තියෙන ඉන්ද්‍රිය ක්‍රියාත්මක වන යථාර්ථයේ යථාපරිදි දකින්නට බැරි මෝඩකම සිදු වෙතියි. මේක තියෙන තාක්කල් සාමරාජයෙන් වෙන්නේ. එතකොට තමන්ගේ පංචස්කන්ධ ධර්ම කියන ඔක්කොම සංස්කාර කියන එක වචනකින් අපි කියනවා. ඒ තමන්ගේ සංස්කාරය කියන්නේ අධ්‍යාත්මික අධ්‍යාත්මික වශයෙන්. ආධ්‍යාත්මික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් සමාගයේ සංස්කාරය තුළ මේ කියන පංචස්කන්ධ ධර්ම ඔය නැති නැති නැති නැති යන්නේ. ඒක තේරුම් ගත යුතුයි. ඔබ අනිත් පැත්තට ගමන් ගැටිය අපි ඒක දැකලා තරහ ගන්න. ගැටෙන අමනාපේ නැත්නම් පත්‍යක් හරහා ගැටෙන මංගල බුදුහාමුදුර වෙලා හිටවම ගැටේ කියන මන්නේ දැනගෙන තමයි මෝඩ සත්‍යය අපතේ මේ කියලායි ඒ කිසිේ සතුටුනේ ගැටෙන්නේ නැහැ අර සත්‍යේ ඇවිල්ලා අනේ වැදිනම සෝත විඥානයක් ඇති වුණා කලින් කියපු කාරණා නැවත අපි මේ කියන්නේ ඒක තවත් ඇදී සද්දේ ඊට පස්සේ හඳුනාගත්ත මේ තමන්ට නරක දෙයක් තමන් කැමති දෙයක් කිව්වා කියලා. ඒ අපි කැමති නැති දෙයම තේරෙන පුද්ගලයාට තරහසිතක යපිටම ඔය කියපු දේ නොතේරෙන වෙනත් භාෂාවෙන් ඉන්න පුද්ගලයෙක් ඉන්නවා. ඒ මෙයාට කිසිම ගැනීමක් නැහැ තේරෙන්නේ නැහැ. තමන්ගේ දුකේදී ඒක සවන සංඥාවක් නැතුව නම් ඒක නරක සිද්ධියක් නරක වචනයක් කරුවා. ඊට පස්සේ සංඥාවට අනුකූල වේදනාවක් ඇති. නරක සංඥාවක් දුක් වේදනාවක් ඇති. දැන් මේ වේදනාව ඇතිවෙන පස්සේ තමන්ගේ සිත තුළ මේ දුක් වේදනාව ඇති වෙන නිසා ඒකට කියනවා නමුත් ඒ මිනිස්සු ඒ මොඩ සත්‍ය හිතන්නේ බාහිර සබ්දයට බැඳුනා සම්බාහිර සබ්දයේ පිට කරපු කුජලයක් නෙවෙයි. සමාධි සංස්කාරයේ තුල තමාම දැනෙනවා. මම ටිකක් ගැඹුරු ධර්ම සමහරුන්ට නොතේරෙන්න පුළුවන් මොකද මේ මම දන්නවා හිතන නොතේරෙනා ඉන්නවා ඒක ඇත්තට ඇත්තට යනවා ධර්මයේ තේරෙන්නේ කියලා ඒක මම දන්නවා නමුත් මේ භාවනා පන්ති අපි මෙහෙමනකොට අපිට ඇරියොන් කරේ මොකක් ඉස්සර රහත් භාවයටවත් යොමු වෙන විදිහටම කරන්නේ ඒක නිසා විවිධ විවිධ මට්ටම් වලට විකිත විකිත වෙන ආකාරයෙන් මේ ධර්ම දේශනාව මෙතෙක් අපි ඉදිරිපත් කරනවා නොතේරෙන කෙනෙක් නොතේරෙනාට කිමකට කරන්නද කියන්නේ නේද? අර නාම ධර්ම සමාගයේ සංස්කාරය තුළ ඇති ඇති නැති නැති යන ඒ නාම ධර්ම වලට අනුකූලව සමාගයේ පංචස්කන්ධ ලෝකයේ රූපස්කන්ධය තුළ රූප ධර්ම ඇති ඇති නැති නැති යන සමංගේම පංචස්කන්ධ ධර්ම මේ සමංගේම කියන්නේ සම්මුතිය පිටලා තමන්ගේ කියලා සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් නැත්නම් ඉතින් මේ ප්‍රකාශ කරන්නේ සම්මුතිය කොහොමද? ඒ නිසා තමන්ගේම පංචස්කන්ධ ලෝකයේ පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති යාම ගැන නොදන්නා අවෝ මෝඩකම තිබෙන නිසා තමයි මේකෙන් කියන්නේ මේකයි කියලා නොදන්නාකම තිබෙන නිසා තමයි අපි ගැටේ. පටිගය ඇති වෙන්නේ. පටිගය අනුසය ඇතිවීමට ආවරා ධර්මයේ ඇතිවීමට හේතු මූලික වූ මුල් කියන්නේ මුල් දැනගත එකක්. මේක හරියට තේරුම් ගත්තොත් මොන ශබ්දයක් වුණත් කියනවා. මොකදනේ තමන්ගේ සිතුවන්තය තුළ සංධම්ම ටිකක් ඇතුළේ රූප ධම්ම ටිකක් ඇතුළේ නැතුව හැම වෙලාවෙම සිදුවන්නේ මේ දේ. ඕකෙන් ඉඳීන පෑන්නේ නිින්දට යනකොට නිින්දලා එනකොට මුළු ජීවිත කාලෙම සිදුවුනෙත් ඒකයි මොනවත් වෙනසක් සිදුවන්නේ ඒකයි. මරණය පස්සේ ඉඳන් ඒක නෑ තිබෙනවා. මේ පංචස්කන්ධ ලෝකයේ නිරන්තරයෙන් ඇති ඇති මේ ආකාරයෙන් යනවා. දැන් අපි හිතන්නේ පහන කරන මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. මම කියන්නේ පංචස්කන්ධ ධර්මයේ අනිත්‍ය දුක අනාත්මය සම්මස්නේ කියන්නේ මොකක්ද ඒකට පිළිගන්නේ? ලෝකයේ සමන්ගේ ලෝකයේ සංස්කාර ධර්ම ටිකක් ඇදී තියෙනදී යම්. නැත්නම් මේ ජීවිතයේ සුවපත් සුවපත් සාකරමයි තියෙන්නේ. මොකද මේ කිසිදොන නැත්නම් මේ බුදුගුණ භාවනා කරන ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ දාහතන් ආදී තමන්ගේ පංචස්කන්ධ ලෝකය ඇති ඇති නැති නැති යම පමණයි මෙතන සිදුවන යථා අපේ මේක මේ පංචස්කන්ධ ලෝකය ඇති ඇති නැති නැති යාම අමනයි මෙතන සිදුවන යථා සත්‍යය මේක හරියට පැහැදිලිව අත්දකින්න කෙනෙක් මානසික කිසිම අරමුණක් මෙහෙම උපාදාන කරයි දෙකකින් අල්ලන්නේ මේ මූලිකම තිබෙන සාකල් බාහිර අරමුණු උපාදාන කරනවා ඒ තුලින් කාමරා නැති කරගන්නවා ඒ තුලින් පටිඝ නැති කරගන්නවා ඒ තුලින් විවිධ කුසල අකුසල කම්ම සංස්කාර රැස්වීමක් සිදු කරගන්නවා එනිසාම නැවත නැවත ඉදදී ඉදදී සංස්කාරයෙන් සංස්කාරයට යනවා එනිසා මේ පංචස්කන්ධ ලෝකය තමයි නිරන්තරයෙන්ම තමාගේ సంతානය තුළ ක්‍රියාත්මක වන්නේ නැත්නම් ඇති නැති නැති නැති ගන්නේ කියන කරුණ ඒ තේරුම් ගත යුතුයි. ඕනෑම දෙයක් කියන්නේ මේ කතාව. කුසලයක් කළත් එකයි අකුසලයක් කළත් එකයි හොඳක් වුණත් නරකක් වුණත් මොන දෙයක් වුණත් සිදුවන ක්‍රියාදාමය ඔක්කොම බාහිර ලෝකයේ කිසිම අරමුණක කිසිම ආකාරයක පිටකර දීමට හැකියාවක් කිසිම අරමුණක නෑ කිසිම දීයක් පිටකර දීමට පුළුවන් සපන් සම්මත කිසිම අරමුණක් මේ ලෝකේ නෑ සමාගයේ සදස්කම නිසා සමාගයේ සම්තාන සම්මල් ලැබෙනවා සමාගයේ සම්මල් ලැබෙනවා අංගතාවතාවුගේ උපාදාන දැන් සිටීම සිතාගෙන දඟලන එක. මේ සාමාන්‍ය මිනිසුන් දෙන්නේ නැහැ ඒකවල. දැන් මේක තමයි සිදුවන ක්‍රියාව. මේක තුන්වන කාරණා වශයෙන් තේරුම් ගන්න. එයාට කාරණා තුනක් කියවා පංචස්කන්ධය සහ පංචස්කන්ධ සමුදය අවබෝධ කරගන්න. එක දෙවෙනි කාරණාව කියවා මේ පංචස්කන්ධ ධර්ම දැන් එකක් අනිත්‍ය දුකයි අනාත්මයි කියලා අවබෝධ කරගන්න. තුන්වෙනි කාරණාව කියවා මොන දේ සති කළත් පංචස්කන්ධ තමන්ගේ පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති යාමේ වෙන මොකක්වත් මෙතන සිදුවන්නේ නැහැ. මේක සම්මා දිට්ඨිය මෙගාරේ දැකිනවා. ධම්මයේ සම්බන්ධයෙන් මේක හරියට දකිනකොට ඇතිවන. ඒක සම්පන්නේන්ද්‍රිය පඤ්ඤා බල ප්‍රඥා ධම්ම මේ විදිහට එනිසා ප්‍රඥාව හා සංපයුක්ත එංගයන් ප්‍රඥා සංපයුක්ත කෙනෙකුට විතරයි මේවා හරියට දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ පොර කරුණ තුනක් අපි දැන් කියවා. මේ අවබෝධය ඇති වුණාට පස්සේ. දැන් මම කියපු කරුණ තුන පිළිබඳ පැහැදිලි අවබෝධයක් සමාජෙම ඇති වුණාට පස්සේ. මේ පංචස්කන්ධ ධර්මයන් විතරම ඇති ඇති නැති නැති යන හැටි බල බල ඉන්නේ. වෙනවා සාස්ත්‍රාසන්න කරගෙන කරන්නේ කිය. මම මේ කියුවා සාස්ත්‍රාසන්න මොන පරිදි මේ පුරා යන ආකාරයෙන් මොන පරිදි මේ කියන්නේ කියන්නේ නැහැ. අපි ඉතින් අයිති ගමන් තහන්නේ. ඉතින් මොන ආසස්පස්න්න පරිදි පුරා ඇති බටි බටි ආකාරයෙන් මොන පරිදි කියන පාස්යයි අනිත්‍ය යන ආකාරයේ රූපේ ලක්ෂණ. රූපේ අනිත්‍ය යන ආකාරයේ ලක්ෂණ. මේ දකින්නේ කිසි කිසි දක්වන්නේ. හිත තියෙනකොටම අර වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් හතර මේක ඇතුළත්. මේ රූපය ඇති වෙන කියන කියන රූපේ හඳා. නැත්නම් මේ ආස්වාද ප්‍රසන්න කියලා ආස්වාද ප්‍රසන්න නැත්නම් මේ අනිත්‍ය කියලා අනිත්‍ය භාවය හඳා. සංඥා සංඥා සංදේ කියන්නේ තියෙන්නේ ආවිදදී. එතකොට සමහර විට සිත සංස්කෘණ සුඛ ඥාන සුඛ වේදනා වලින් සමාධියට නැත්නම් සිත සාමතෝ පෙන්වෙනකොට සිතේ සිත දෙන්නේ සංකීර්ණමත් වේදනාවක් වේදනාවක්. නැත්නම් දුක් වේදනාව උපේක්ෂා වේදනාව ඇතිවෙන්නත් පුළුවන්. ඒවා උපේ වේදනා ස්කන්ධය තියෙන්නේ නැහැ. මේවා සිහිපත් කරනකොට සිත තුළ සිටින ධර්ම පහළ වෙනවා. ඒවා සංස්කාර ස්කන්ධය තියෙන්නේ තියෙන්නේ නැති වෙනවා. ඒකෙන් මේ ආස්වාද ප්‍රසආස අරමුණු කරමින් අපිට පුළුවන් පංචස්කන්ධ ලෝකයේ ඒ ඒකනේ කියන භාවනා කරන මොහොතේ වර්තමාන ස්වභාවයෙන් ඇතිවීමෙන් නැතිවීමෙන් යන ආකාරය දැක දැක ඉන්නේ ඕනෑම භාවනා අරමුණක් තුළින් පංචස්කන්ධ ලෝකයේ අරමුණු කරමින් භාවනා කරනවා නම් අපට පුළුවන් පංචස්කන්ධ ලෝකයේ ඇතිවීම නැතිවීම දැක දැක ඉන්නට එහෙම ඉන්නවනම් ඒකම සෑම මාර්ගයක් ඵලයක්ම ලැබීමට උපකාර වෙනවා. සියලු මාර්ගයන් තමයි ගන්න පුළුවන් ඒ අනුකූලීකම තුළ. ඒ කියන්නේ අනවරක් වීම දක්වාම ඒ විදිහට කටයුතු කරලා මාර්ගඵල ලබන්න පුළුවන්. එතකොට එහෙම කර කර සිටින විට සිත සමහර විට සිත් භාවයකට පත්වන්නට ඉඩ තිබෙනවා. දැන් අර සෝකය, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන කොටස් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මෙනෙහි කරන්නට කියවනේ. ඒ මෙනෙහි කරනකොට අනාත්මය වශයෙන් හරියට තේිනා අවබෝධ වුණා. ඒකදී කෙනෙකුගේ සිත ශූන්‍ය සත්‍යයෙන් උත්සාහයකට පත් කරන්න පුළුවන්. ඒක අවස්ථාවක්. දැන් අපි කියන්නේ මේ රූප ස්කන්ධයේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල බල ඉන්න කියලා. එහෙම බලනකොට රූපයක් නැතිනම් කලවල වෙනවා මේ සම්පූර්ණයෙන්ම නිස්භාවයට පිටපත් කරන්න පුළුවන්. මේ දැන් අවස්ථාව දෙකක් තියෙනවා. මේ දෙකම ලැබුණේ කියලා එහෙම වුණොත් මේ පංචස්කන්ධ ධර්ම සිතින් ඈත් කරන්න පුළුවන්. අපි අත මිදමලවා ගැන සිතලා අතීතයේ ඇඟිලි පහ පස්සට දික් කරන්නාසේ. සමාගයේ සමාධි ප්‍රඥාවෙන් මගේ රූපස්කන්ධය මේකයි කියලා රූපස්කන්ධය දෙස් බලන්න. මොකද පංචස්කන්ධය අවබෝධ කරගෙන තියෙනවා ඒ දෙස බලන්න පුළුවන්. සමන් දකින විඥානය සමන්ගේ විඥානය මේකයි කියලා විඥානස්කන්ධය දෙස බලන්න. වේදනාව තියෙන වේදනාව දෙස බලන්න සුඛෝ දුක්ඛෝ නැදහත් වේදනා ඒ වගේම සංඥා සංඛාරයේ ස්කන්ධ දෙස බලලා මේ ස්කන්ධ පහක් පැත්තකට සිටින්න ගැස්ක හරියට එකලඟම මාළිලා පිටට එකින් ගාන පිටට ගෑන පස් දෙනෙක් සිටිනවා මේ පස් දෙනා පස් පැත්තට යනවා මේ අත්පැත්තේ පස් දෙනා හිටපු දැන් මොකක්වත් නැහැ උත්සාහ අන්න ඒ වගේ මේක හරියට අත්දැක්කොත් එහෙම සම්පූර්ණ හේත සිස්ලා මොකක්වත් අරමුණක් නැති ස්වරූපයට පත් වෙනවා. මම දැන් අවස්ථා තුනක් කියනවා. පංචස්කන්ධ අනාත්ම වශයෙන් හරියට අවබෝධ වෙන අවස්ථාව. ඒකෙත් කියනවා නැත්නම් මේ පංචස්කන්ධ ලෝකයේ තියෙන තියෙන දැක දැක අයින එකක් වෙනවා. තුන්වෙනි අවස්ථාව පිළිබඳව පංචස්කන්ධ ධර්මයන් කරත් පස්සේ සිද්ධ කියා. මේ නිස්පහරේට පස්සෙන් තියෙන. එනිදී සමාගේ ආත්මය කියලා සමා කියලා මම කියලා ගන්න තියෙන කිස්භාවය පමණයි කියන ගැතියක් සමග එතකොට ඒක තියෙනකොට මම මගේ ආත්මය කියලා ගත්තත් ඒක නැති වෙන කියන පස්සේ මම මේ කියලා ආත්මය කියලා ගන්නට කිසිවක් කිසිවන්නේ ඒක නිසා ඒකත් අනාත්මයි. ඒකත් නිත්‍ය නෙවෙයි විරුද්ධ වෙන නියයන අනිත්‍යයි. එන්න මේ අවබෝධයෙන් යුතුව ඒ සුද්ධාවය අනිත්‍යයි අනාත්මයි කියලා කියලා අවබෝධ වෙනකොට සිත යම් කිසි විදිහකට ගැඹුරු ශූන්‍යත්වයකට පත් වෙන ඒකත් අනිත්‍ය අනාත්මයි කියලා හරියට අවබෝධ වන සිද්ධිය වෙනට පිටපත් වෙනවා. මේ පහළ මට්ටමක සිදෙන නිවනට පිටපත් කර ගන්නවා. දැන් ඉන්න මොකද බලලා කියන්නේ කියලා ඒ ඇත්තට මේ කිව්වා. දැන් තමන්ගේ පංචස්කන්ධ ලෝකය ඇති ඇති නැති වෙන්නේ කියන එකට වෙන දෙයක් මුළු ජීවිතේකම සිදුවන්නේ නැහැ සිදුවන්නේ නැහැ කියන කාරණාව අවබෝධ වුණාට පසුව මගේ වගේමයි මේ බාහිර සියලු සත්‍යය. සියලුම මනුෂ්‍යයන්ගේ සියලුම තේසාසතුන්ගේ සියලුම යමනුෂ්‍යයන්ගේ සියලුම දිව්‍යවරුන්ගේ සියලුම බ්‍රහ්මයන්ගේ ඔක්කොම මගේ වගේමයි මේ පංචස්කන්ධ ධර්මයේ ඇති ඇති නැති ඇතිවක් කර ඔතන කිසිම මිනිසෙක් නෑ කිසිම දෙවියෙක් නෑ කිසිම සත්ත්වෙක් නෑ කිසිම අමනුෂ්‍යෙක් අපේ බුද්ධිය කියලා ගන්නට නෑ කිසිම දෙවියෙක් නෑ කිසිම රූපාවචර ලෝකයක බක්නේ කියලා ගන්නට නෑ රූපාවචර ලෝකේ වෙනා වේදෝපේ නැතු වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ඒවා ඇති ඇති නැති නැති යන අරූපාවචර ලෝකවල බක්නේ කියලා ගන්නට නෑ අසංජිතණය කියන සත්‍යයේදී රූපස්කන්ධයේ පමණක් කොයි ඇති ඇති නැති යන එතන ඒක ස්කන්ධයක් පමණක් එතන සත්‍යය කියලා ගන්න දෙයක් නෑ. ඔක්කොම පංචස්කන්ධ ධර්ම මුළු විශ්වයේම යම්තා සත්‍යය තිබෙනම ඒ සෑම සත්‍යයම මේ පංචස්කන්ධ ධර්මයේ ඇති ඇති නැති නැති යන අක්ෂර වෙන දෙයක් නෙවෙයි කියන අවබෝධය ඇති කරගන්න. මායයට විශේෂයෙන්ම මේක යොමු කරලා කියන්නේ මායය කියලා කෙනෙක් නෑ මේ පංචස්කන්ධ ධර්මයේ තියෙන දින තියාම පමණයි කියලා. මොකද මාන උදුර වෙනකොට ඒක මැඩ ගන්නට පුළුවන් මේ අවබෝධය හරියට තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔක්කොම පංචස්කන්ධ ධර්මයේ තියෙන තියෙන මේ මොහොතේ ඇති වෙන ඒ මොහොත වෙනකොට ඊළඟ මොහොතේ නැති වෙනවා. ඊළඟ ක්ෂණයේදී එන්නේ අත්පලෝ පංචස්කන්ධ ලෝක. ඒකත් ඇති වෙනවා නැති. ඊළඟ ශ්‍රේණියකට තවත් පංචස්කන්ධ ලෝක. කියන්නේ මේ මුළු ලෝකයේම ආල්පාලේ ජීවන මස්තුන් වශයෙන් බලනකොට. අජීවත්වල තේමයි. අපි ජීවත්වල වශයෙන් පමණක් ගත්තත් ආල්පාලේ ප්‍රශ්නයකට සීමා ගන්න මේ ශ්‍රේණිය පැවතී. නම් මේකනේ පැති රූපත් මේකනේම නිරුද්ධ වුණා ඊළඟ ස්වනේ වෙනකොට අලුත් නාම රූප පරම්පරාවක් ඊළඟ අංගදේශනය නැවතනේ වෙනකොට දෙවෙනිවට පහළ වූ නාම රූප ධර්මයන් සේවිලා නිරුද්ධ වුණ අලුත් නාම රූප ධර්ම මෙන්න මේක හරියට භාවනාව තුළින් අත්දැක්වත් එහෙම මුළු විශ්වයේම කිසි තැනක කිසිම සත්‍යයක කිසිම ආත්මයක් නැති බව පැහැදිලි ලෙසම අවබෝධ වෙනවා අර ඉස්සෙල්ලා තමන්ගේ ලෝකේ ගැන පමණයි කියන්නේ අධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන් අපි බලන්න කියලා කියන්නේ. ඒකත් මේක පාඩුවක් වෙන්නේ නමුත් විශේෂ ප්‍රතිඵල ගන්නයි මේ විදිහට කරන්නේ. දැන් මෙහෙම කරනකොට මුළු විශ්වයම ස්ථානයකට පත් වෙනවා. විශ්වසෝනිතාවය ලක්ෂණය කරන්න පුළුවන්. දැන් මුළු විශ්වයම කිච්චේ. ඉස්සරහා ගියාට පස්සේ සමහරවම නොදෙන්නේ රැවටෙන්නට පුළුවන්. මගේ භාවනාව දැන් ඉවරයි. ඒ විස්තර යනකොට එක තීන්දුවකට යනවා. මේලා යනවා මොකක්වත් අරමුණු වෙන්නේ නැහැ. ඊට පස්සේ භාවනා කරන පටන් ගන්න රූපේ තමයි රූපේ තියෙන්නේ. මාය ලෝකේ රූප මොකක්ද කියලා බලන්න ඒකට අවධානය යොමු කරනකොටම තමන්ගේ හිතේ රූප නොකී කලවරක් එනවා. ඉතින් රූපල්ලට භාවනා කරන දැන් දෙන්නේ යාටම වෙන්නේ. දැන් නාමයේ දේශ බලනකොට නාම මොකක්වත් නැහැ කොට කලදුවා වගේ මොන ඉතින්. 아무තෙන් භාවනා කරන්න දෙයක් නැහැ එන්නේ. ඉතින් නාම ධර්මවල දැනක් භාවනා කරන්න දෙයක්. මම මගේ කියන හැකියාව මුළු විශ්වම දැනගන්න. ඒ කියන්නේ මෙතන විතරක් නෑ පොඩන. මම කියලා කෙනෙකුත් නැහැ. මගේ කියලා කියන්නට වෙන ලෝකයක කෙනෙකුත් නැහැ. කරුණ හතරක් මෙතන තියෙනවා. මම කියලා කෙනෙකුත් නෑ පංචස්කන්ධ ධර්මයන් මේ පංචස්කන්ධ ධර්මයන් අයිතිකාරයෙක් වශයෙන් මගේ නෑ දැයි මගේ දරුවේ මොන්නේ පුතෙක් ආදී වශයෙන් කියන්නේ වෙන ලෝකෙ කිසියෙක වෙන ලෝකෙ කිසියෙකුත් සත්‍යවාත්මනේ වෙන ලෝකෙ කිසියෙකුත් මම මගේ ඔබට කියන්නේ චතු කෝටික සෝමේ සාදස්සනේ හතර හතර ආකාරයකින් මුළු විශ්වයම ශූන්‍යත්වයට පත් කරලා ලබන දෙකේ. මේ දෙකේ පස්සේ තමයි අර කියපු විදිහට මුළු විශ්වයම කෙස්සලා ගිහිල්ලා මම මේ කියලා දැනගන්නට දෙයක් නෙවෙයි ඔක්කොම ඉවරයි කියලා ඒක හිතට සාන්ත නමුත් තමයි එහාට කරන්නට තියෙන එක. ඒ විසින් මේ මොනවා සත්‍යස් බෝධිපාක්ෂ ධර්මම පුළුවන් තරම් දිනු කරගෙන දිනු කරගෙන කිසිම බලාපොරොත්තු නැති කිසිම අපේක්ෂාවක් නැති. අවදා වූ දවසකදී කිසිම බලාපොරොත්තුවක් නැති අවස්ථාවකදී අනපේක්ෂිත දිනකන අන්නේ ඒ අවස්ථාවේ මුක්ෂෝණතාවයේ තියෙන පංචස්කන්ධ ධර්මයන් විද්‍යමාන වේ සමානයේ මනසටම ඒවා නිමිති නිමිති දවසකට විමුක්ත සුඛ දිනක උදා වෙනවා. එයින් මෙහා කෙනෙකුට විමුක්ත සිදුවලා වෙන්නේ නැහැ. මේ විදිහට මේ පංචස්කන්ධ ධර්මයන් අරමුණු කරමින් භාවනා කරලා සීලෝම මාර්ගඵල ලබන්න පුළුවන්. ඒක නිසා මේ කුස්තියේ විදිහට ටිකක් භාවනා කරන මොකද අද කරලා ඉවර කරන්න බැන්නේ දවස් පස්සේ භාවනා කරනවා. පාරමී සත්‍ය ධ්‍යාන කලින් කරලා දෙනවා නම් අපි දවසට භාවනාව පටන් ගන්නකොට බුදුහාමුදුරුවෝ කියපු පාඩයක් ඒවා යෝනිකෝටි දෙක්කේ මේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවම් භාවීය සත්‍ය දෙන්නම් බලන්න අන්න සම්පරම් පාඩි අංගන් දෙක්කේ ධම්මයන්ය සතිය ආපාදිතේ අනාගාමිකාටි මේ සතර සතිපට්ඨාන ධර්මයන් යම් කිසි කෙනෙක් දවසකට හරියට පුරුදු වුණොත් ඔහුට මේ ජීවිතයේදී මහානාගාමී වෙන්නට පුළුවන් මනස ගන්නට පුළුවන් මේ ඒ මානසිකව පාවිච්චි කරලා අපි මේ දවස් අතේ භාවනා පන්තිමේ ආකාරයෙන් කරන්නේ. ඉතින් එහෙම කරලා ඒක ප්‍රතිඵල ගන්න නම් කලින් ආත්මවල භාවනා කරලා තිබෙන්න ඕනේ නැත්නම් මේ ජීවිතේ භාවනා කරලා තියෙන්න ඕනේ. අපේ සිත නිදහස් වීමට සුදුසු විමුක්ත පරිපාලනයේ ධර්ම වශයෙන් දැකෙනේ ධර්ම සමාගයේ සිත තුළ දියුණු වෙලා තියෙනවා. ඒක නුඹට පමණයි ඒ දවස් අතේ මේ විදිහට ප්‍රතිඵලයක් ගන්න පුළුවන් මේ අයට අපි මේ බලාපොරොත්තු වෙන අනිත් ක්ෂේත්‍රයේ සතර සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන භාවනාව සංක්‍රම පිළිබඳ ප්‍රායෝගික වශයෙන් අත්දැකීමක් ලබා දීම. ප්‍රසන්න සම්පූර්ණ අධ්‍යක්ෂින් කුද්දේ ඒ කමේ ඒ පිළි අධ්‍යක්ෂින් සියයට සියයක්ම ප්‍රතිඵලගත අධ්‍යක්ෂින් උත් නොයි නොයි නොයි වෙන්නට පුළුවන් ඒ නිසා මේක අදහුවට ඒ විදිහට අද කරන්නේ